ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you. ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් සලසා සංකේය කල්පලක්ෂයක් විෂයා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන මහා ප්‍රනිදාන වශයෙන් බෝධි සම්භාර පුරා ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලේ ලෝවැසි ජනතාව දෙව්ලොව මනුලොව බඹලොව සම්පත් වලට පමුණවන්නට නොවේයි සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර සතර මාර්ග සතරඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගැනීම පිණිසමයි. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් සෝවාන් වීම සඳහා සකදාගාමි වීම සඳහා අනාගාමි වීම සඳහා අරිහත්ත්වයේ සඳහා ගමන් කළ යුතු පිළිවෙත් මාර්ග විවිධාකාරයෙන් විස්තර කොට දේශනා කරලා තියෙනවා. ආબોධ කරන්නන්ගේ පහසෝ පිණිස උපකාර වනු පිණිස උපනිෂය වනු පිණිස මේ අයුරින් මේ මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත් මඟ පාදා දීලා තියෙනවා. ඒ සියල්ලින්ම පාදා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි. එයින් මේ මාත්‍රකාකල සූත්‍ර පාඨය සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්තಂತಿ මානෙනි සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට සෝවාන් ඵලයට පැමිණීම පිණිස ධර්ම සතරක් උපකාරී වෙනවා හේතු වෙනවා වාසනාව වෙනවා ප්‍රයෝජන වෙනවා කතමේ චත්තාරෝ ඒ ධර්මතා හතර කුමක්ද සත්පුරුෂ සංසේ වූ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti එන්න මේ ධර්මතා හතරයි සත්පුරුෂාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධම්ම ප්‍රතිපදාව ඉමේ කෝ වික්ඛේ චත්තාරෝ ධම්මා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සංවත්තන්ති මානෙනේ මෙන්න මේ ධර්මතා හතර සෝවාන් ඵලයට පැමිණීම පිණිස සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස සෝවාන් ඵලය ආબોධ කර ගැනීම පිණිස සෝවාන් ඵලයට පැමිණ වාසය කරනු පිණිස හේතු උපකාර වෙනවා. එසේම සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ග ඵල ප්‍රතිලාභයේ පිණිසත් මේ ධර්මතා අතර එසේම ප්‍රඥ වෙන ඇති මේ සූත්‍ර දේශනාවක් ඇතුළත් තිබෙනවා. දැන් අපි සලකා බලමු සෝතාපට්ටි මාර්ගඵල ප්‍රතිලාභයේ සඳහා උපකාර වන මේ ධර්ම හතර. වචනේ කියනකොට අපට කාටත් පැහැදිලි. එසේ නමුත් ඒවා අනුගමනය කිරීමේදී කොහොමද ප්‍රතිඵල අපට ලැබෙන්නේ කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි. සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයය. සත්පුරුෂ සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා. සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ සාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් තෝරලා තියෙනවා. යම් කෙනෙක් ඊට පිරිසුදෝ පංචශීලය රකිනවා නම් ඒ සත්පුරුෂයෙක්. අනුන්දත් පංචශීලයේ පිහිටවලා අනුනුත් පංචශීලයේ අනුගමනය කරවඳ සලස්වනවා නම් සත්පුරුෂයන සත්පුරුෂ තරෝ කියනවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් කුජලයක් වෙනවා. නමුත් මෙතෙන්දී මේ සන්තෝ පුරිසෝ සත්පුරුෂෝ කියෙම නෙමෙයි. ඒට වඩා උසස් අර්ථයක්. පළමුවෙන්ම අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණය ආબોධය සඳහා උපකාර වන කල්යාණ මිත්‍රයන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි. බුදුරජාණන් වහන්සේ තරම් ශක්පුරුෂයේ කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ. දිනක් අනගමා හිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වුණ සංකල්පනාවක්. මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය තනි පවත්නේ භාගයක්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසායි කියලා හිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වැඳලා කියා හිටියා ස්වාමීනි මම මේ විවේකීව ධර්මයේ සම්වර්ෂණය කරද්දී මේ හිතක් ආව ඒක හරිද ස්වාමීනි? මොනවද ආනන්ද? ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳී තියෙන කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්ද එසේ නොකියල ආනන්ද එසේ නොකියල ආනන්දය මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය උඩයි කියලා. ආනන්දය තථාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය ඇවිල්ලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ජරාව ස්වභාව කොට ඇති සත්‍යය තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා. ඔය වගේම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස ආදී සියලු දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යය අනාදිමත් සසර පටන් යන මේ දුක්ඛිත සත්‍යය තථාගතයන් වහන්සේ වෙත කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණලා ඒ සියලු දුකින් අතමිදී සාන්ත නිවන් සුව සාක්ෂාත් කරනවා. එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවත්නේ සත්පුරුෂයාවද කල්යාණ මිත්‍රයවද කියලා කලමියෙන් අනදමා හිමියන් වහන්සේට වදාළා. එනිසා ලෝකයේ තියෙන ඉන්න සීලම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. යම් කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇසුරු කළ යුතු සත්පුරුෂාශ්‍රයයි. එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා නැති අවස්ථාවක පටිසම්විදාලාදී රහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්‍ය හැටියට මුල් තැනට. පටිසම්විදාලාදී රහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභී රහතන් වහන්සේ ඊළඟට ඉන්නවා. ඒත් නැතිනම් රහතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ යන්නේනවා. රහතන් වහන්සේ නම් ගුණ නැතිනම් අනාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ. එහෙත් නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ. එහෙත් නැතිනම් සුපේචල ශික්ෂාකාමී ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේ නම. එසේත් නැතිනම් පිටක දෙකක් දරා ඉන්න සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. ඒත් නැතිනම් එක පිටකයක් දරාගෙන ඉන්න සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැතත් යම් කෙනෙක් සුපේසල ශික්ෂාකාමීව සමතේ ප්‍රඥා භාවනාන යෝගීව ආත්මය দমনය කරගෙන ඉන්න කල්යාණ මිත්‍රයෙක්. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙලවර දක්වාම හඳුනලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝවාන් වීමට නොහැකි බව ඒ දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණී නිත්‍යපකාණ්ඩෙ මෙහිම තත්තකතම කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න සුත සම්පන්න ඡාග සම්පන්න පඤ්ඤා සම්පන්න යා තේසං පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භජනා දත්තේ සංගත්තේ තං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා මේ කල්යාණ මිත්‍රත්වය හඳුන්වන සූත්‍ර පාඨයක් අද ධර්මයේ තියෙනවා මේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නම් කවුද යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාත්‍රයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ගැඹුරට පිහිටි නොසැලෙන ශ්‍රද්ධාවක් යම් කෙනෙකුගේ නම් ඒ ශ්‍රද්ධාවන්තයා කල්යාණ මිත්‍රයෙක් ප්‍රඥා සීලය අෂ්ටාංග සමන්වාගතව කරුණු අටකින්ම මනරින් පංචශීල ආදී වස්තමක සීල දහස දස සීල උපවසත් අෂ්ටාංග සීල ආදී සීල ධර්මයන් එකක් එකක් ගානේ අංග අටකින් රකින්න තියෙනවා. ඒ විදිහේ අතාකාරයකින් නොමිද දක්නා වූ සීලවන්ත කෙනෙක් නැත්නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. එවැගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මේ පීවරේ සිට අරහතේ දක්වා යාතු ගමම් මඟ දන්නේ ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්න ශ්‍රත සම්පන්න කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම තමාගේ අනුභව අධිකාරිය දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම සමත භාවනා, විපස්සනා භාවනා, ඒ වගේම කර්ම කර්මඵල විපාක, හේතුඵල ධර්ම, ආම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ප ဋ ාණ ප්‍රත්‍ය මේවා ගැන මනමින් දන්න විපස්සනා මාර්ගයේ මනමින් දන්න මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පිළිවෙත දන්න ඥානවන්තයෙක් වෙමි. මෙන්න මේ සද්ධා සීල සුත ත්‍යාග ඥාන ඇති උතුමන් අසුරු කරන් ලැබෙනවා නම් යාතේසං ආශේවන බොම ආදරෙන් ආශ්‍රය කරනවා නම් නිසේවන නිතර ආශ්‍රය කරනවා නම් සංසේවන ගෞරවයෙන් සේවනය කරනවා නම් භජනා භජනය කරනවා නම් සම්භජනා ගෞරවයෙන් භජනය කරනවා නම් භක්ති ඒ කල්යාණ මිත්‍රයන්ද භක්තිමත් වාසය කරනවා නම් සම්භක්ති ගෞරව සංප්‍රයුක්තව භක්තිමත් වාසය කරනවා නම් තං සම්පවංගතා ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි වඩන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැසගන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සංකාරුපේක්ඛා ඥානී සිට ඉහළට මාර්ගඵල ප්‍රතිලාභයේ පිරිස. මේ විදිහට කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය විසරණී සිට සීලාදිමුණ පූර්ණයේ පටන් අරිහත්ය දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වේ. ඊළඟට සද්ධම්ම ශ්‍රවණං. සද්ධම්ම ශ්‍රවණං කියන්නේ මෙතන හඳුන්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සෝෂුද්ධ වූ ආදි කල්යාණ කියන්නේ මුලින් යහපත් මධ්‍යම කල්යාණ මැදින්ද යහපත් එවාගේ පරිවසාන කල්යාණ අගින්ද යහපත් මුලැමැදාග අවස්ථා තුනම කල්යාණ ගුණයෙන් යුක්ත වුණා වූ අර්ථ සම්පන්න වූ යඤ්ඤන සම්පන්න වූ ਸਰව සම්පූර්ණ වූ සුපරිසුද්ධ වූ සේ සද්ධර්මය අසූ යසූ කෙනී සිතූ සිතූ කෙනී එවාගේම දලෝ බැලෝ කෙනී යෙදුණු යෙදුණු කෙනී තමන්ගේ සිතේ සනසවන සිතට කුසල්සිත උනවන සිතට ආභෝධයක් ලබා ගත හැකි වෙන ඒ ධර්මය ධාම ගෞරවයෙන් සවන් දීලා හිතට දරා ගන්නවා හිස්සේ තිබුණ භාජනයකට වතුර පොරවන්න වාගේ ධර්මයේ තමන්ගේ හිතට ඇතුළත් කර ගන්නවා සිංහතේ කියන જાතියේ බොහොම විනිවිද යනවා හතරම් භාජනයේ තිබුණ පමණ සිල් ඒ සිංහ තෙල ආරක්ෂා වෙනවා එවාගෙම රත්තරම් භාජනයක සිංහ තෙල් තම්පත් කළා වගේ දහම් පද ටික මාර්ගඵල නිවන දක්වා උපකාර වෙන දහම් පද ටිකේ දරා ගන්නවා. එසේ දරා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරනවා අට්ඨි කත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති කියන මේ උපදේශයට අනුව බණ ටික අහනවා. අට්ඨි කත් කියන්නේ දීර්ඝ සංසාරයේ සිහිනකින්වත් නොඇසූ විරු මේ අති උත්තර වූ ලෝයේ ලෝතුල සුවසලතා දෙන්නා වූ සවිසුද්ධ වූ ධර්මයේ මට අහන්න ලැබුණා මේ උතුම් ධර්මයේ මගේ ජීවිතය ගැන නොතකා රාමයේම වෙනත් වෙනත් බාධාවන් නොතකා මම ඊටාම ගෞරවයෙන් අහන්නට ඕනේ ඊටාම ගෞරවයෙන් මේකට සවන් දෙන්න ඕනේ කියන අවශ්‍යතාවය හිතේ දරාගෙන කුසල ඡන්දයෙන් බණ අහනවා මානසිකත්වා ධම්මං සුණාති කියන්නේ කියවෙන කියවෙන ධම් පදයක් ධම් පදයක් පාසා හිතින් මෙනෙහි කරනවා. මේ කියන්නේ මේ තේරුම, මේ කියන්නේ මේ තේරුම, මේ කියන්නේ මේ තේරුමයි කියලා ඒක තේරුම් වටහාගෙන වටහාගෙන මෙන්න මනසින් මනාව සිහිය පිහිටුවාගෙන සමන් දෙනවා. එවාගෙම සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්ම සුණාති කියන ධම් පදයක් පදයක් පාසා මල් වැඩමක් ගොතන්නාක් මෙන් මුතු වැලක් මුතු යට අමුණන්නාක් මෙන් හතරක් නෑනේ දහම් පදයට හිතට ඇතුළත් කර ගනිමින් බණ අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති වටපිට බලන්නේ නෑ උඩමිම බලන්නේ නෑ අතපය සලවන්නේ නෑ ඇසිපිය සලවන්නේ නෑ සමාධියද සමයදින ධානයද සමයදින යෝගාවචරයක වාගේ පාසු වේදනේ ශරීරයේ තන්පත් කරගෙන දසවන්නමාගෙන අර මුලින් සඳහන් කළානේ සතරම් භාජනයේ සිංහතේ තන්පත් වෙනා වගේ තමන්ගේ මනසේ ධර්මයේ තන්පත් වෙන හැටියට සතෝ සම්පජානකාරීව සීනුවණින් යුතුව ධර්මයේ ශ්‍රවණය කරනවා. මෙන්න මේ පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කිරීම සීලවන්ත වීමට උපකාර වෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි, අෂ්ඨ සමාපatti ලැබීමට උපකාර වෙනවා. අභිඥා බල උපදවන්න උපකාර වෙනවා. විදර්ශනාවට රැස ගන්න උපකාර වෙනවා. සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න උපකාර වෙනවා. එවාගේ මාර්ගඵල ප්‍රතිලාභයට අත්‍යවශ්‍යව උපකාර වෙනවා. ඒ නිසා සද්ධම්ම ශ්‍රවණම්. යෝනිසෝ මනසිකාරෝ කියන මේ උතුම් දහම් පදේ ගැනෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමාගේ හිත නිරන්තරයෙන්ම කුසාසියත් බාට පමුණවා ගන්නවා. කුසල් සිත් බාට පමුණවා ගැනීම සඳහා සිතට අනදීල අදිස්ථාන කරගෙන තියෙනවා මට ලැබෙන ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම මම මගේ හිත පිරිසුදු වෙන කුසල් සිතින් වාසය කරන්නනි කියලා. ඈට යමක් දැක්කා, කනට යමක් ඇහුණා, ගඳ සුවඳක් දැනුණා, දිවට රසණීය රස දැනුණා, කායට සැප හෝ දුක් හෝ ස්පර්ශ දැනුණා, හිතට යම් අරමුණක් ආවත් හැම දෙයකින්ම තමගේ සිත කුසල් සෙබ්බාට පමුණවා ගන්නට පුරුදු කර ගන්නවා. මේක තියෙන යෝනිසෝ මානසිකාරය යෝනිසෝ යෝනිසෝ යෝනිසෝ කියන්නේ හැම දෙයකම මුල ගැන කල්පනා කරනවා. නුවණින් කල්පනා කරනවා. යෝනිසෝ අයෝනිසෝ කියන මේ වචන දෙක කාටත් නිතර අහන්න ලැබෙන වචන දෙක. අයෝනිසෝ කියන්නේ නුවණින් තොරව යම් යම් දේවල් ගැන හිතනවා. යෝනිසෝ කියන්නේ නුවණින් යුතුව තමාට ලැබෙන අරමුණකදී කුසල් සිත් පහළ කර ගන්නවා. ඒක හිතට පුරුදු වුණාන් පස්සේ අපේ సంతානයේ ජවන් වීති කියලා වීති සිද්ධ වෙනවානේ කුසල් හෝ අකුසල් ඒ ජවන් වීතවට හරවන දොරටුවදී නිතරම හරවන්නේ කුසල චිත්ත වීතයක තමයි නිදසුනක් වශයෙන් අපි ගනිමු යම් කිසි ලස්සන මල් ගහ අත්දැක්කා කියලා කොහොම ලස්සන මල් ගහ අත්දැක්කා බොහෝ දිනේ අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට හිතන්නේ හරිම ලස්සනයි මල් ගහ බොහොම ලස්සනයි මලගා. මාත් මෙහෙම එකක් හිතවා ගන්න ඕන. අන්න ආසාවක් හිතුණා නේද? එතකොට අයෝනිසෝ මනසිකාරී. යෝනිසෝ මනසිකාරී කියනකොට දැන් යම් කෙනෙක් හිතනවා මේ අනුන්ගේ මලගාක් දැකලා ලස්සන මලගාක් ඕක පණුව කාපු ආවේ. ඔක කුණු වෙච්චාවේ. අන්න අයෝනිසෝ මනසිකාරී. එතන ඊර්ෂ්‍යා සාගතේ දේශ මූල අකුසල් සිත් පහළ වුණා. මේ අයෝනිසෝ මනසිකාරී. යෝනිසෝ මනසිකාරයේ තියෙන අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඥානවන්තයා නුවණට අනුව කල්පනා කරනවා. අනුන්ගේ නිදුලක මල් ගහක් හරි ඔතන අයිතිකාරයෙන් නැති වැටක කැලෑවක මල් ගහක් හරි දැක්කනම් සාදු සාදු තුන් ලෝකයේම අපේ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවන්දී අහසේ පොළවේ ජලයේ දසදහසක් වන එකම මල්ලාසනයක් අනිබාටපත් වුණා නේද? ඊවැගේම කයින් වචනින් සිටිනුත් අති පරිසුද්ධ සංකාන ඇති ඒ උත්තරීතර ගුණ සම්පන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මල් ගහේ සුවඳින් වර්ණයෙන් යුතු මේ මල් රාසින් පූජා වේවා පූජා වේවා හිතෙනවා. කෙලින්ම යෝනිසෝ මනසිකාරය. ඊට වඩා ගැඹුරින් හිතනවා මේ මල ස්වල්ප වේලාවකින් සමාත අද දවසේම නැත්තම් හෙට නැත්තම් දවස් කීපයක් ඇතුළතදී මේ මල පර වෙනවා. මේ මල පර වෙනවා. මේ ලස්සන නැති වෙනවා. මේ වර්ණ සංකාර නැති වෙනවා. මේ සුවඳ නැති වෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. මේක අනිත්‍යයි. මේ නැතිවීම නිසා මේ මලේම තියෙනවා පෙළෙන ස්වභාවයක්. මේක දුක්ඛයි. කෙනෙකුගේ අයිතියක් නැහැ. එවාගෙම අසාර නිස්සාරයි නිසා නැත්තයි. එවාගෙම නිත්‍ය සුභ දුක ආදී ස්වභාවයක් නැති බවන් බැවින් ත්‍රිගුණ බැරි අසුභයි. අන්න ගැඹුරට නුවණ හැසිරෙව්වා යෝනිසෝ මනසිකාරේ. තවදුරට මේ මල්ගහ දැකලම සමහරේට තමන්ට සතරදී විදර්ශනාව පුරුදු කරගෙන තිබුණා නම් ඒ මල්ගහ මාරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. විපස්සනා වඩන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන්. පින්නේ ඈත අතීතයේ පත්මාවතී දිසවන් වහන්සේගේ කුමාරවරු 500ක් දෙන පොකුණේ මඟුල් පොකුණේ පෑන් පාස් වෙනකොට වාස 7 8 10 12 ළමයි මේ මල් පිටලා තියෙනවා දැකලා නිලුම් මල් මානෙල් මල් ඒවා අනිත්‍යත්වයේ මෙනෙහි කරලා පසේ බුදු වුණා එකවරටම කියලා හැටි නේද ඒ මොකදනේ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ හැටි කෙනෙක් අපට බනිනවා දොඩනවා ඉතින් බොහෝ වශයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ දෙලින්ම හිතේ අමනාපයක්, ද්වේෂයක්, පටිඝයක් ඇති වෙනවා, ව්‍යාපාදයක් ඇති වෙනවා. නමුත් ඥානවන්තව හිත පුරුදු කරන එකනා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා මේ බණින එකනා මගේ පෙර ජාතියේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ ලොකු තාත්තා, ලොකු අම්මා අද ඉතින් එහෙම බැන්නට අනේ මට කොච්චර ආදර කරන්නේ නැද්ද? ඔය බණිනේ කෙනා මටම අම්මා වෙලා මටම සෙවූ කිරි සතර මා සාගරේ ජලයට වැඩි නේද? ඕ යැවෙන කෙනෙක් අද මෙහෙම බණින් තරන්න අපුරුණේ මගේම විපාක වාරයක්. මං සතරදී අම්මට බැනලා තියෙනවා තාත්තට බැනලා තියෙනවා. වැඩි කියන්නේ සිල් තුන්න ගුණෝතුන්න මං බැනලා දුන්නා තියෙනවා. ඒක විපාක මට මේ ආවා මේ මට වාගේ මේ බයිනේ කෙනාට මේ විපාකයක් නොවේවා. මේ තනත්තා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා කියලා හිත පිරිසිදු කරගන්න. එතකොට යෝනිසෝ මනසිකාරය. තවත් දුරට යමුරට හිතෙනවා දැන් මේ බණිනේ කියන බණින වේලාව යෝගයේ චිත්ත ඡායසක ධර්ම ඒ ඒ තැනම ඇතිව නැති වෙනා යන අනිත්‍යයි. ඒ ඇති වෙන නැති වෙන නාම රූප පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා නිසා ආසාර නිසාර නිසා නැත්තා තිනිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරට හිතුවා. ඊළාට මම මේ ආහන මගේ දේශවල මේ අරමුණු ගන්න චිත්ත සංකාණේ මේ නාම රූප. මේ නාම රූප ශණයක් වාසාව ඒ ඒ තැනම ඇතිව නැතුව යන අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීම කෙලෙන දුකයි. සම්තිසේ නොපැවති යන අනත්තයි පිළිකුල් බැවින් අසුබයි. අන්න ගැඹුරටම යෝනිසෝ මනසකාරී හිතුව ඇති. ඉතින් හැම වෙලාවෙම තමන්ගේ හිත පිරිසුදුයිනේ. කොච්චර දැන්නක්, කොච්චර අලාභයක් වුණත්, කොච්චර අපහාසයක් වුණත්, කොච්චර අගෞරවයක් වුණත් තමන්ගේ හිත පිරිසුදු කරගත්ත ඥානවන්තකම නිසා මේක තමයි යෝනිසෝ මනසකාරය. මේ වාගේ දොරටු හයක් ලැබෙන සෑම අරමුණකදීම සම්මුති වශයෙන් එක්ක මෛත්‍රිය, එක්ක බුදු ගුණ, ඒ වගේ දේවල්. පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණය විපස්සනාව. මෙන්න මේ ක්‍රමයට හිත පුරුදු කර ගැනීමද කියනවා යෝනිසෝ මනසිකාරෝ. දැන් එතකොට සත්පුරු ශාස්ත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි පෙළ ගැහුණු පුණ්‍යවන්තයා ඥානවන්තයෙක්. හැබැයිම ඥානවන්තයෙක්. හැබෑම යෝගීවරයෙක්. හැබෑම නිවන් මඟ පිය නගන්නේ. හෝ ගමන් කරන්නේ කොහෙද? ධම්මාන ධම්ම ප්‍රතිපatti. යන්නේ මේ ධර්මයේ තමයි දැන් ගමන් කරන්නේ. ධම්මාන ධම්ම ප්‍රතිපatti කියන්නේ කුමක්ද? ධම්ම කියන්නේ නවලෝතර ධර්මය. සතර මඟ සතර ඵල නිවන. මේ නවලෝතර ධර්මයට අනුව පවත්න අනුව ගමන් කරන මාර්ගය කියනවා ධම්ම අනුධම්ම කියලා. ධම්ම අනුධම්ම ධර්මයට අනුව පවත්නා ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37. සීලය, සමාධිය, ප්‍රඥාව මේ තුනේ ඔය ඔක්කොම තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියනකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඔතන තියෙනවා. මේ මේ 37ක බෝධිපාක්ෂික ධර්මයන් තමයි මෙතන ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම අනුධම්ම කියන මේ ගුණාංගය අපි අනුගමනය කරනවා අපි කියනගනවා නැත්නම් තුන් දොරෙන් හැසිරෙනවා තුන්දෙනෙන් හැසිරෙනවා සීලය පුරන්න පුරන්න ධම්මාන ධම්ම ප්‍රතිපatti. එවාගෙම සමත භාවනා වඩන්න වඩන්න ධම්මාන ධම්ම ප්‍රතිපatti. විපස්සනා ඥාන වඩන්න වඩන්න ධම්මාන ධම්ම ප්‍රතිපatti. මේ ධම්මාන ධම්ම ප්‍රතිපatti වඩන්න වඩන්න අපි කොහොමද මේ කීවරෙන් පෙර ඉදිරියට යන්නේ? අභේ දිසාව නම් වූ අමාමහ නිවන් දෙසටයි. ඒ අභේ දිසාවට නිවනට යන දොරටු හතරයි තියෙන්නේ. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත්ති. ඔය අවස්ථාව තමයි මේ දැන් අපි සමීප කරගෙන යන්නේ. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප අසංඛ්‍ය ගණන් තිස්සේ මෙහෙම පියනගල පියනගල පියනගල තමයි යම් දාසකතේ මේ උතුම් නිවන් දොරටපත් වෙන්නේ. මෙන්න මේක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වීමට නම් සකදාගාමී වීමට නම් අනාගාමී වීමට නම් අරහත්ත්වේ සාක්ෂාත් කරගනු පිණිස නම් කල්යාණ මිත්‍රාශ්‍රය කළ යුතුයි නිකං කල්යාණ මිත්‍රාශ්‍රය නෙමෙයි නිවනට උපකාරී වෙන උපකාරී වෙන අනුශාසනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවැගේම සද්ධාර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සුපරිසුද්ධ වූ නිර්වාණ ගාමිනී ධර්මය අපි ශ්‍රවණය කළ හිතේ දරා ගන්නවා. ඊළඟට යෝනිසෝ මනසිකාර්ය අනුගමනය කරනවා. ඊළඟට දැන් තියෙන්නේ ධම්මානුදාන ප්‍රතිපත්තිය යෙදෙන එකයි. ධම්මානුදාන ප්‍රතිපත්තිය පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක්. භෝෂයෙන් කියවන දෙයක් තමයි කුමක්ද සීලය රකින්නේ කොහොමද? සීලය මුලැඳ ආගතුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන. අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමර්ථ, සමාධි සංවර්ධනික. මේකයි අට්ඨාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ පංච සීලයටත් ඔය අංගාත් තියෙන්න ඕනේ. ආදි වස්සමක සීලයටත් ඔය අංගාත රකින්න ඕනේ. එවාගේම උපෝසත සීලය, ඝාත දස සීලය, සාමණේර දස සීලය, හෝතිය සංඝ රූප සම්පදා සීලය. ඊට වඩා ඉහළ සීලයක් අය නැහැනේ ලෞකික වශයෙන්. ඒ සෑම සීලයක්ම මේ ගුණාංග අටට අනුව රැකෙන්නට ඕන. අකණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් ප්‍රසිද්ධයේ කිසිසේත් කැඩලා නැහැ, කිලුට වෙලා නැහැ, ඉරිතරිලා නැහැ. අත්කිදලි කියන්නේ මැදින් සිතාපද කඩලා බින්දලා නැහැ. අසලයි අසබල කියන්නේ තේලියට තේලියට ශික්ෂාපද බින්දලා නැහැ. කිලුට වෙලා නැහැ. අයවාගේම ඉදිතනිලා නැහැ. අකල්මාස කියන්නේ බින්දු බින්දු වාගේ තනින් තනින් තනින් ශික්ෂාපද කඩලා බින්දලා නැහැ. ඔය හතරෙන් යුක්ත සීලය නම් ඊළඟට බුද්ධිස වෙන්න කරන මොකද්ද බුද්ධිස කියන්නේ? බුද්ධිස කියන පාලි වචනෙන් කියන්නේ නිදහස්කම නිදහස්කම. නිදහස් නැහැ යම් කිසි දෙයකින් තණ්හාව, දිට්ඨිය, මානෙ තියෙනවා නම් නිදහසක් නැහැ. මට මේ සීලය නිසා කවුරුත් වඳිත්වා. මට මේ සීල නිසා හොඳට ගමන් මඟට ඉඩ දෙත්වා, හොඳ ආසන දෙත්වා, හොඳ යාන වාහන දෙත්වා. ඔයගේ මට ලාභ ලැබෙත්වා, මගේ ව්‍යාපාරය දියුණු වෙත්වා. ඔය වාගේ මෙලොව වශයෙන් යම් යම් දේවල් පතන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, නම් වූ නාම මේවා පතනවා. අන්න තණ්හාවටයි, දිට්ඨියටයි, මාන්නයටයි අහු වුණා. එහෙනම් ඔහු 16, සියලයක 16. බුදුරජාන් වහන්සේ දේශනා කළා නිසා මේව මේව මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසිවක් අපේක්ෂා නොකොට සුපරිසුද්ධව නිර්වාණයම ප්‍රාර්ථනා කරගෙන සීලය රකිනවා නම් ඒකට කියන අදාසව්‍ය සීලය කියලා. අදාසව්‍ය කියලා කියන්නේ දාසකමක් නැහැ. තණ්හාට දාසෝනේ නැහැ. මාන්නයට දාසෝනේ නැහැ, මිත්‍යා දෘෂ්ටියට දාසෝනේ නැහැ. එනිසා නිදා සීලයක්. නිවැරදි සීලයක්. විවට්ට ගාමිනී සීලයක්. මේකට කියනවා බුද්ධිස්ස ආකාරයෙන් සීලිය රැකීම. ඊළඟට <clears throat> විඤ්ඤුප්පතත් කියන්නේ විඤ්ඤු කියන්නේ බුදු පසේ බුදුමහා රහතන් වහන්සේලා. අපි සීලය රකිනවා. බුදු පසේ බුදුමහා රහතන් වහන්සේ නමක් අපේ සීලය දිවසින් දැක්කොත්, චේතෝපරිය නුවණින්, අනුන්ගේ හිත් දක්නා නුවණින් දැක්කොත් සාදු සාදු ඊතා උතුම් ලෙස සීලය රකින්නවානේ පහකින්වත් මේ ශික්ෂාපද කඩා බිඳ ගන්නෙ නෑනේ සාදු සාදු කියලා උන්වහන්සේලා හද තුලින්ම සතුටු වෙනවා මොකද උන්වහන්සේලා දන්නවා සීලේ වටිනාකම ඒ වගේම මේ බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා යම් ආකාරයකින් සීලය රැක්කේ ඒ ආකාරයෙන් සීලය රකිනවා අන්න විඤ්ඤුප්පසත්ත සීලය කියලා කියන්නේ ඒකයි විඤ්ඤුප්පසත්ත බුද්ධානේ ප්‍රඥාවන්තයන් විසින් ප්‍රසක්නා කරන ලද අනුගමනය කරන ලද වගේම අනුන්ද කියලා දෙන ලද සීලය මේ විඤ්ඤුප්පසත්ත සීලය. ඊළඟට අපරාමර්ථ සීලය වෙන්නේ කොහොමද? අපරාමර්ථ කියන්නේ තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා නොගත් සීලයක්. මට මේ සීලය නිසා මීළඟ ආත්ම භාවය උදානුසත් දිව්‍ය සම්පත්තිය ලැබෙන්න දිව්‍ය රාජ්‍යයක් වෙන්න ඕන. උසස්ම දිව්‍යාංගනාවක් වෙන්න ඕන. මට මේ සීල නිසා බඹලෝ යන්න ඕනේ. මට මේ මේ සීලය නිසා ගිරි අනාගතේ චක්‍රවර්ත වෙන්න ඕනේ. මේ වාගේ අපි අනාගත සම්බන්ධ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනකොට අන්න තණ්හාවයි දික්තියයි. ඒවට කියන්නේ උපාදාන කියලා. තණ්හාවයි දික්තිය දෙකෙන් අල්ලාගත්තා නම් ඒකට කියනවා පරාමර්ථ සීලය. අල්ලාගත්තා. ග්‍රහණයට අහු වුණා. එහෙම නැතුව මගේ මේ සීලය මනුලෝ සම්පත් පිණිස නෙමෙයි, දෙවලෝ සම්පත් පිණිස නෙමෙයි, බඹලෝ සම්පත් පිණිස නෙමෙයි, ඥාන මාත්‍රයකින් අභිඥා මාත්‍රයකින් නැවැත්ම පිණිස නෙමෙයි. මම මේ සීලය රකින්නේ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරන්නටයි. එකම හිත නිර්වාණ ආબોධය. ඊළඟට දැන් තියෙන්නේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන එකයි. ධම්මාන ධම්ම ප්‍රතිපත්තියේ පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක් භෝතින් කියවන දෙයක් තමයි කුමක්ද සීලය රකින්නේ කොහොමද? සීලේ මුලැඳ ආග තුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන. අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවර්ධනික. මේකයි අත්තාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ. පංච සීලයටත් ඔය අංගාර්ථ තියෙන්න ඕනේ. ආදි වස්තමක සීලයටත් ඔය අංගාර්ථ රකින්න ඕනේ. එවාගේම උපෝසත සීලය, ධාත දස සීලය, සාමණේර දස සීලය, භෝත්‍ය සංඝ රූප සම්පදා සීලය. ඊට වඩා ඉහළ සීලයක් අය නැහැනේ ලෞකික වශයෙන්. ඒ සෑම සීලයක්ම මේ ගුණාංග අටට අනුව රැකෙන්නට ඕන. අකන්න කියන්නේ සීලය මුලින් අගින් ප්‍රතිසයේ කිසිසේත් කැඩලා නැහැ, කෙලුට වෙලා නැහැ, ඉරිතරිලා නැහැ. අත්කිද්දලි කියන්නේ මැදින් සික්ඛාපද කැඩලා ගින්දලා නැහැ. අසල අසබල කියන්නේ තේලියට තේලියට ශික්ෂාගත මාර්ග චිත්ත වීති පහළ වෙනවා. මේවා ඉතින් මේ කෙටි වචනෙන් කිව්වට බෑ මේක බොහෝම ගැඹුරු අවස්ථාවක්. මේක නැවත නැවත නැවත හිතා බලන්නට නුවණින් තේරුම් ගන්නට ඕන සාකච්ඡා කරන්නට ඕන භාවනාව යෙදෙන්නට ඕන මේ විදිහට වඩ아가න ගේන එකනා තමයි නියම ආර්යයන් වහන්සේ නියම සෝවාන් ආර්යයන් වහන්සේ සකදාගාමීන් වහන්සේ අනාගාමීන් වහන්සේ සාතන් වහන්සේ කියලා හඳුන්වන්නේ හේතු සම්පත් අපිව තමයි ඊළඟට අභිඥාලාභී නැත්නම් පරිසම්විදානාලාභී වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක දහම් දෙසුවා. සංසාරයේ කල්ප 10000ක් ගණන් තිස්සේ නුවණ දිනු කළ පාරමී පිරු අයට දහම් පදයක් ඇසූ පමණින් මොයි කියන මාර්ගඵල ප්‍රතිලාභය කරගෙන තියෙන්නේ. අද කාලයේ මේත්ව දුර්ලභයි. අද කාලේ හැම කෙනෙක්ම නිය කුජලයන් හැටියට හිතන්න පුළුවන්. බුද්ධ පිටක්නිතේ ඉන්න බණ පදයක් මාතෘකා කළ පමණින් මඟඵල නිවන් ලැබිය කද සොයා ගන්න දුර්ලභයි. තිපං පිටක්නිතේ ඉන්න බණ පදයක් විස්තර කරද්දී මාර්ගඵල ලැබුවා යාද දුර්ලභයි. නෙයේ පුජ්‍යලෝ ඉන්න පුළුවන්. නෙයේ කියන්නේ ධර්මාශ්‍රවණය කරලා සීලේ පටන් ප්‍රතිපත්ති වල යෙදিলা යෙදিলা යෙදিলা සමායික අවුරුදු ගණන් බොහෝ කාලයක් වුණු වෙලා මාර්ගඵල ලබන්න පුළුවනි. ඊට සුදුසු පාරමී පිළිතුබනනම් එහෙම නැත්නම් තමයි නෙය්‍ය කුජ්ජලෝ කියන්නේ. අද කාලේ ඉන්නවා නම් එවැනි නෙය්‍ය කුජ්ජලෝ වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන් තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අපි අද කාලේ මේ කරන ධර්ම ශ්‍රවණද සීල භාවනා ප්‍රතිපත්තිත දාන සීල භාවනාදී නානාවිද පින්කම්ද හැම එකක්ම අපි යොමු කරගන්නට ඕනේ. මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අදාළ වෙනසේ. ඒ කියන්නේ කන්නාදී <clears throat> කිමාන සම්පූර්ණයෙන්ම යටපත් කර ගැනීමෙන් නිර්වාණ අරමුණු කරගෙනම අපේ හැම කුසලයක්ම කිරීමෙන් අපි කවදාරි සුදුසුම් වෙනවා මේ කියන ලෝකෝත්තර මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස. ඒ නිසා දැන් කාල වේලාව ගිවි ගියා මෙතෙක් කියලා පින්නතුන් බොහෝම න්‍යායකාමී යුතුව මේ දහම් පදයේ සවන් දුන්නා. සැබවින් මේ ධර්ම ශ්‍රවණය මේ කුසලය අද අපි මේ දේශනා කරන මට මේ සවන් දෙන අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ සවන් දෙන දායකකා දායකාදී මව්පිය සෑම දෙනාට මුළු ලංකාවේ පනම් ගමනන්නේ ලෝකේ පුරා මේ සවන් දෙන සීලම සත්පුරුෂයන්ට මේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සෝපනිත හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එම ධර්ම දේශනාව ශ්‍රවණය කරනු ලබන ඔබ සීල දෙනාගේ නමින් මේ පල්ලෝගිය සීලම දෙනාට මෙම ධර්ම දානයේ ජනිත කුසල බලයෙන් සතර භව ගමන කෙටි වී අමා මහ නිර්වාණ භවයේ පිණසම මේ පින්කම හේතු වාසනා වේවා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට කෙසේ මහත්ඵල මහත්ානිසංස වේ දලව සුභසිත සැලසී පැතුව පැතුව උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තරාමා මහ නිවන්සුව සාක්ෂාත් වේවා කියා අපි ආශිංසන කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති වේතේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.